ඉතින් සුපර්ගෙන් ටැක්ස් කිව්වේ ඒ අයට යම් ප්‍රෙස් කොන්ෆරන්ස් දාන්න මේගොල්ලොන්ගේ තියෙන රැස්වීම් වල සල්ලි ගෙවන ඒ කම්පැනිනේ. ඒකෙන්ම මේ ගන්න දෙන්නේ නැත්තේ. මොකද කම්පැනි 35 ඊට වැඩිය නෑ. රටේ 72800 කම්පැනි තියෙනවා. ප්‍රේමාසේ පණිදෙන ගෙවන්න තියෙනවා. මේක ස්ථාපිත කරන්න තියෙනවා මේක පාර්ලිමේන්තුවේ අනුමත කිරීම. එච්චර එච්චර වෙනස. එහෙට පාර්ලිමේන්තුව ඉස්සර ඇරුවත් අලුත් පාර්ලිමේන්තුව අගෝස්තු මාසෙ යනකොට ඒකෙන් ගණන්ලා පරිණිවන් වැඩ කටයුතු දෙක. අපි බැඳී සිටිනවා එක් වතාවකට. අපි කිව්වේ සුපර්ගෙනම එක් වතාවකට අපි කියනවා.